ඒකට කියන්නේ ඡන්ද සමාධිය. එතකොට බලන්න යාතුල ජීවුණු කැමැත්තක් බලවත් කැමැත්තක් තියෙනවා සසර දුකෙන් නිදහස් වෙන්න ඕනේ. අරහත්ත්වයට පත් වෙන්න ඕනේ කියන කැමැත්ත යාතුල බලවත් තියෙනවා. ඒ සසර දුකෙන් නිදහස් වෙන්න ඕනේ කියලා යමකට උපදින්නම් ඒකට හේතු වෙන්නේ මොකක්ද? යම් කෙනෙක් ගින්නට වැටුණොත් එයා ගින්නේ ඉන්න කැමතිද? ඇයි ඉන්න කැමතිද? එයාට දැනෙනවා ගින්නේ පීඩාව. තව පොඩ්ඩකින් මම මේක එළිය යන්න කියලා කියනවා. එයාට කොයි වගේ කියවන්නේ? ඉක්මනින් මම මේකෙන් නිදහස් වෙන්න ඕනේ කියන අදහස අපේ වහ වහ මේකින් මම නිදහස් වෙතුයි කියන අදහස අපේ ඒකට අදහසක් එනකොට ඒ අදහස සියලු කෙනා ඒ අදහස පස්සේ ඉටු කරනවද ඒ සැනින් ඉටු කරනවද ඒ මොහොතේ නම් ඒ අදහස ඉටු කරගන්න මසාර නේද එර දෙපතු අදහසක් ඉපදුනේ ඇයි? ඒ දුක් පීඩාව තේරුණ නිසා. ඒ දුක් පීඩාව තේරුණ නැත්නම් ඒක නිදහස් වෙන්නේ නැහැ. එහෙනම් යමෙක් සසර දුකින් නිදහස් වෙන්න ඕනේ කියලා හිතන්නේ. කැමති වෙන්නේ කොහොමද කියලා? සසර දුකයි කියලා තේරෙන්න කියලා. සසර දුකයි සසර පීඩනකයි කියලා යමෙකුට තේරුණොත් යමෙක් පිළිගත්තොත් එයා ඒකේ කැමතිද? සසර බිය දැනුණ කෙනා සසර බිය තේරුම් ගත්ත කෙනා ඒ දුකේ ඒ බියේ තවදුරටත් ඉන්න කැමති කැමති නෑ එයා ඉක්මනින් මේ සසර දුකින් නිදහස් වෙන්න ඕනේ සසර දුකින් නිදහස් විය යුතුමයි සසර දුකින් නිදහස් නොවි වෙන විකල්පයක් මට නෑ මා කරන අන් සියලු දේ අර්ථ සහිත නෑ නිෂ්ඵලයි කියලා කියනවා. පැහැදිලිවම කියන්නේ ඈ පැහැදිලිවම කියන්නේ සසර දුක් සහිතයි කියලා තේරුම් ගන්න කියලා ඒ දුකේ තවත් ඉහිලිය ගින්න මැදට වැටුණා කියලා මම ගින්න ටිකක් තබලන දෙනවා ඈ කිසි කලක වෙන්නේ නැහැ නුවණ තියෙන කෙනෙක් තමයි එහෙම කරන්නේ මාත්‍ර පුද්ගලික අඳ බාහිර ඒකෙන් පැනගන්නෙත් ඇත්ත කියලා නිකන් කෑ ගහනවා සරුවා. නේද? මලකුණක් වෙනවා ගින්නට. ගින්නට වෙනවා මලකුණක්. හැබැයි කෙනෙක් දැක්කොත් ඇයි? අනේ හොඳයි කියලා නිකන්. නේද? ඒ මොකද ගින්න කියලා තේරුම් ගන්න බෑ. නමුත් සජීවී මිනිසෙක් වෙනවා පිළිගන්නේ කැමති එනම් සසර දුකින් නිදහස් වී පිස කැමැත්ත උපදින්නට නම් ඒකාන්ත වශයෙන් නියත වශයෙන් ජීවිතු මූලික වුණාම සසර දුක ගැන වැටහි සසර පියතන බව තේරුම් ගැනීමමයි කොහොමද සසර පිය සසර දුක තේරුම් ගන්නේ දැන් ඔබට තියෙනවා සසර දුක තේරුම් ගත්තොත් එයා විනාශ වෙනවා කියලා. සසර දුක තේරුම් නොගත්තොත් එයා දුකේ ඉන්නවා. එයාට ගැලවෙන්න පුළුවන්. බෑ. එයා දුක් විඳ විඳ දුක් විඳ විඳ දුකේ ඉන්නවා. නමුත් එයා සසර දුක තේරුම් ගත්තොත් ඒ ඒ මොහොතේ පටන් එයා සසරේ විනාශ වෙන ජීවණු කැමැත්ත උපදවනවා. ආන්ගේ කැමැත්තෙන් යුක්ත වාසය කරනකොට ඒ කැමැත්ත නිසා හිත එකඟ වෙනවා. ඒකට කියනවා ඡන්ද සමාධිය. එතකොට මේ විදිහට අපි ඡන්ද සමාධිය උපදව ගත්තොත් අපි සසෙන් විනාශ වෙනකට හිත නම් නම හිත නමහගෙන එනම් අපි ඒ தත්ත්වය ඇති කරගන්න මූලික වශයෙන් අපේ කැමැත්ත ඡන්දය උපදව ගත යුතුයි. ඒ සඳහා අපි කළ සසරේ දුක තේරුම් ගැනීම ඒ සසරේ දුක තේරුම් ගන්න තිබෙන්නේ භාගතුන් වහන්සේ පෙන්වා දුන්නේ දුක්ඛ ආර්ය සත්‍ය ගැන කියා දුන්න විදිහට ඒ දුක ගැන ඉගෙනගෙන ඒ දුක අපේ ජීවිතේට ගලප ගලපා බැලීම සසරේ දුක ගැන භාගතුන් වහන්සේ කියලා දෙනවා. අන්නේ සසරේ දුක ගැන කියලා දුන්න ධර්මයේ ඉගෙනගෙන ඒ සසරේ දුකට හේතු වෙන කියා දුන් ධර්මයේ දුකේ නිදහස් වෙන කියා දුන් ධර්මයේ දුකෙන් නිදහස් වෙන මඟ ගැන කියා දුන් ධර්මයේ අපි ඉගෙන ගන්නවා ආර්ය සත්‍ය අපි ඉගෙන ගන්නවා ආර්ය සත්‍ය ඉගෙන ගත්ත කෙනා තවදුරටත් දුකේ ඉන්න කෙනෙක් මේක දුකයි කියලා තේරුම් ගත්තොත් පිළිගත්තොත් හොඳින් තේරුම් ගත්තොත් මේ දුක හේතුකින් හටගන්නේ කියලා හොඳින් තේරුම් ගත්තොත් මේ දුකේ නැතිවීමක් තියෙනවා කියලා හොඳින් තේරුම් ගත්තොත් මේ දුක නැති කරන මාර්ගයක් තියෙනවා කියලා හොඳින් තේරුම් ගත්තොත් එයා මොහොතක්වත් ඒ දුකේ ඉන්නේ නැද්ද? කැමති වෙන්නේ නැහැ. එයා කැමති ඉන්නේ කොහොමද? ඒ දුකේ නිදහස් වීමට එයා කැමති වෙන්නේ. දුකේ නිදහස් වීමට කැමති වෙනවා ඒ මඟ පුරුදු කරන්න කැමති. ඒනම් දුකේ නිදහස් වීමට කැමති වෙන්න නම් එයා දුක ගැන, මේ ආර්ය සත්‍ය ගැන හොඳ වැටහීමක් ඇති කරගත යුතුමයි. හොඳ වැටහීම කියලා අපි අදහස් කරන්නේ තේරුම් ගත යුත්තේ පාඩම් කර ගැනීමෙන් පමණක් ඇති කර ගන්නා දැනුම නෙවෙයි. පාඩම් කර ගැනීමෙන් පමණක් ඇති කර ගන්නා දැනුමට හොඳ වැටහීම කියන වචනේ සුසු නෑ. මොකද්ද හොඳ වැටහීම කියන්නේ? කෙනෙකුට කියනවා දින්න පිච්චෙනවා කියලා. හොඳට වීම කියන්නේ ශර දැක්කොත් තමයි. නේද? ශර ගැන හොඳට දැනගත්තොත් ඒක හොඳට වීම. ආන්නේ වගේ වයසදී දුකයි කියලා භාගතුන් වහන්සේට කියනවා. ලෙඩවීම දුකයි කියලා භාගතුන් වහන්සේට කියනවා. මරණයට පත් වීම දුකයි කියලා අපිට කියනවා. ප්‍රියයෙන් වෙන්වීම දුකයි කියලා භාගතුන් අපට කියනවා. අප්‍රියන් හා එකතු වීම දුකයි කියලා කියනවා. කැමති දේ නොලැබීම දුකයි කියලා අපට කියනවා. ඉතින් මේ ධර්මය අහලා පාඩම් කරගත්තාම ඒක ප්‍රමාණවත් වැටහීමක් දැනුමක් ඒක ප්‍රමාණවත් නැහැ. හොඳ වැටහීම කියලා අදහස් කරන්නේ ඒ භාගතුන් වහන්සේ දුකයි කියලා කිව්වදී දුකයි කියලා පෙන්වා දුන්නේ අපේ ජීවිතයට අදාළයි මට අදාළයි මගේ ජීවිතය තුළ ඒක තියෙනවා කියලා මම කියන්නේ. වයසට යීමේ දුක මගේ ජීවිතයේ තුළ තියෙනවා. ඒක මට අයිති. ලෙඩවීමේ දුක මගේ ජීවිතයේ තියෙනවා ඒක මට අයිති. මරණයටපත් වීමේ දුක මගේ ජීවිතයේ තියෙනවා ඒක මට අයිති. මට ඒ දුක විඳින්න සිද්ධ වෙනවා. ඒ දුකින් මම නිදහස් නෑ. කියන තමන් තුළ උපන් වැටහීමක් ඇති කරගන්න. අන්නේම වැටහීමක් ඇති කරගත්ත එයා ඉදුවට කැමති. ඒ දුකට එයා කැමති වෙන්නේ ඒ නිසා අපි ඒ භාගතුමාගේ දුක ගැන කියා දුන් ආර්ය සත්‍යය ඉගෙනගෙන ඒ ආර්ය සත්‍යය අපේ ජීවිතයට ගලපලා බලන්න ඕනේ. හොඳට සිහි කරලා බලන්න වයසට යෑම කියන දේ අපේ ජීවිතයක තියෙනවද නැහැ. කිස් පැහෙන එක අපේ ජීවිතේ තියෙනවද නැහැ. දත් ටික දිරලා කැඩෙන ස්වභාවය අපේ ජීවිතේ තියෙනවද නැද්ද බලන්න. තම තමන්ගේ ජීවිතය තුළ තම තමන් බලන්න. තව කෙනෙක්ගේ නෙමෙයි. තමන්ගේ ජීවිතය දිහා තමන් බලන්න කිස් පැහෙන ස්වභාවය මගේ ජීවිතේ තියෙනවද නැද්ද. මට යම් දවසක කෙස් පැහැෙන ස්වභාවයට මුහුණ දෙන්න සිදු වෙයිද නැද්ද කියලා බලන්න. ඔබට මේ ස්වභාවයට මුහුණ දෙන්න සිදු වෙනවද නැද්ද? යම් දවසක ඔබේ කෙස් ටික පැහැෙනකොට ඒක ඔබට සැපයිද දුකයිද? ඒ දුක ඔහුලන්ට පුළුවන් දුකක්ද? බැරි දුකක්ද? වාදයට මොකද්ද? බෑ. දත් ටික දිරලා කැඩෙන ස්වභාවය ඔබේ ජීවිතේ තියෙනවද නැද්ද බලන්න. ඒ ස්වභාවය ඇති වෙනකොට ඒක දුකයි සැපයි බලන්න. ඒ දුක ඔබලන්ට පුළුවන් දෙයක් බලන්න. පුළුවන්. ඒ ස්වභාවය නිරුද්ධ වෙලා නැහැ. මේකෙස් පහිනවා. එදාට මට දුක උහුල ගන්න බැරි වෙනවා. මේ දත් ටික දිරලක් හැරෙන කලක් වෙනවා. එදාට ඒක දුක මට උහුල ගන්න බෑ. මම මේ දුකින් නිදහස් වෙලා නැහැ. මේ හැම වැලි ගහලා කැලලිය වෙලා විරූපී දෙයක් බවට පත් වෙනවා. ඒක දුක. ඒ දුක මට උරුල ගන්න පුළුවන් වෙයි කියලා බලන්න. ඒ දුකෙන් මම නිදහස් කියලා බලන්න. ප්‍රිය දේවසින් මට වෙන්න වෙනවා. ඒක මට දුක. ඒ දුකෙන් මම නිදහස් වෙලා නැහැ. ඒ ප්‍රිය දේෙන් වෙන් වෙනකොට මම උරුලන්නේ අප්‍රිය දේට අප්‍රිය දේ සමග මට එකතු වෙන්න කියලා. එදාට මට ඔයගලන්ට බැරි වෙනවා. මේ සියලු දේ අතහැරලා යන්න මොකද? මට මැරෙන්න සිද්ධ වෙනවා. මරණයට මුහුණ දෙන්න මට සිද්ධ වෙනවා. ඒකාන්ත වශයෙන් මම බැරිලා යන මොහොතක් වෙනවා. කාටවත් ඒක වලක් ඒක සැපද දුකද කල්පනා ඒ කාන්තෙන් ඒක දුක ඒ දුක උහුලන්න පුළුවන් කියලා බලන්න මුළු ලෝකෙම ඇවිදින් ඔබ සනසන්න උත්සාහ කළා මරණය ඉදිරියේ එන දුක බිය බහැර කරවලා ඔබ සනසන්න පුළුවන් වෙයි බලන්න දැන් ඔබ යාළු පිටිනම් පිළිවෙලාගෙන වාසය කරනවා hina වෙනවා සතුට වෙනවා සැනකෙලි මාත්‍රයි ඒ සීන ලෝකයෙන් චුට්ටක් පැත්තකට ගිහිල්ලා මේ ඇත්ත ලෝකයට පිවිසිලා ඒ ඇත්ත විනිවිද බලන්න. සීන ලෝකයේ පැහැෙන කිස් අලු කරගන්න හිතයි. බලන්න ඒක කරලා ඉවර කරන්න පුළුවන් කියලා. ජීවනද ආපෝ හදාගන්න සීනවා. ඒක කෙරවල කරගන්න පුළුවන් වේද බලන්න. ක්ෂීණ ලෝකෙක ඉන්න තාක් ක්ෂීණේකමයි. ඒ සීන සැබෑ වෙයිද කියලා බලන්න. ක්ෂීකාලකම් සැබෑ නොවන සීන වල මාසේ කිරීම. ශරීරිකද පිළිලා තියෙන අපේ ජීවිතේ අහස උසට ගොඩනගන සීන ලෝකේ මොහොතක් ඈත් වෙයි. ඈත් වෙලා මේ පරම ගම්භීර සත්‍යය විමසලා බලන්න. භාගතුන් වහන්සේ දුක ගැන මට කියා දුන්නා. භාගතුන් වහන්සේ සිංහනාදයක් ප්‍රකාශ කළා. භාගතුන් වහන්සේ ප්‍රකාශ කළා. දෙවියන් බඹුන් මරු සහිත මේ පින් ලෝකේ කිසිවෙකුට මේ වෙනස් කරන්න බෑ. මේසා අභීත කළ ප්‍රකාශය මම බලන්න මම මේක පිළිඅරගෙන මම විමසලා බලන්න ඕන.